ශ්‍රද්ධාවෙන් sannivedanaya කරන ප්‍රතිවේක්ෂා වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් මෙලෙසින් ආරම්භ කරන්නටයි අප සූදානම් වන්නේ. ඔබ දන්නවා ප්‍රතිවේක්ෂා වැඩසටහන් මාලාව මේ ගතවන්නේ මේ වැඩසටහන් මාලාවේ දෙවන සතිය නිවන් මඟ ධර්ම දේශනා මාලාවෙන් අනතුරුව අපි ආරම්භ කළ වැඩසටහනේ දෙවන සතියේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපව දැනුවත් කරන්නේ සිහිය සහ නුවණ. එහෙම නැත්නම් සති සම්පජන්‍ය පිළිබඳව. ඉතින් ඒ ඇසුරින් ඊයේ දවසේදී මේ සිහිය සහ නුවණ වඩන විට මතුවන එය ප්‍රායෝගිකව කරගෙන යනකොට මතුවෙන ගැටලු පිළිබඳව ඊයේ දවසේදී ස්වාමීන් වහන්සේ සමග අපි සාකච්ඡා කළා. අද දැන් අප සූදානම් වන්නේ සිහිය සහ නුවණ එහෙම නැත්නම් සති සම්පජඤ්ඤය සමාජගත කරන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව පිළිබඳව ස්වාමීන් වහන්සේගෙන් දැන කියා ගන්නට. ඉතින් ඒ පිළිබඳව අපව දැනුවත් කිරීමේ අරමුණින් අප සැම කෙරෙන්නේ සිටින් යුතුව මෙහි වැඩම කොට වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමු කොට নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු අද දවසේදී මේ උතුම් වැඩසටහන සඳහා තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ කලගිරිහේනේ පදිංචි තිලකා එදිරිසිංහ මෑණියන් ඇතුළු පින්වත් පිරිස විසිනි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 නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි ප්‍රත්‍යක්ෂා වැඩසටහන යටතේ තියෙන්නේ සමාජ කතිකාවත කියන කොටසයි සාකච්ඡා කරන්න තියෙන්නේ අපි දන්නවා දින 4ක් තිස්සේ අපි සති සම්පජඤ්ඤය ගැන කතා කරනවා ඇයි අපි දැන් මේ පින්වන්තයට පැහැදිලි ඇති ඇයි අපි මේ වගේ එක ධර්ම කරුණක් අරගෙන ඒ ධර්ම කරුණේ හැම පැතිකඩක්ම හොයලා බලලා ඒන් අපිට ලබාගත හැකි ප්‍රායෝගික දැනුම පිළිබඳ සාකච්ඡා කරලා මොකද කරන්න කියලා ඒ ඒ ධර්ම කරුණට අදාළ කරුණු තියෙන්නේ කොහෙද කියලා අපි ධර්ම සාකච්ඡාවක් කළා මේ අත්තන්ට තියෙන ගැටලු පිළිබඳව ධර්ම ගැටලු සාකච්ඡාවක් කරා සති සම්පජන්‍ය පිළිබඳ ධර්ම දේශනා දෙකකට සමන් දුන්නා එතකොට ඒත් එක්ක අපි සඳුදා දවසේ ක්‍රියාකාරකමක් කතා කරා අඟහරුවාදා දවසේ සතිය පළවෙනි දවසේ සතිය දෙවෙනි දවසේ ක්‍රියාකාරකමක් කතා කරා. ඇයි අපි මේ වගේ වෙනසකට මේ නිවන් මාර්ග දේශනාව පත් කරේ? අපි නිවන් මාර්ග දේශනාව ශ්‍රවණය කරන අය යම් වෙනසකට භාජනය කරගත්ත තමන්ගේ සිතුවිලි. ඒක ඇත්ත. ඒ චින්තනයේ යම් වෙනසක් වුණා නෑ කියන්නේ නැහැ. නමුත් ඉතාල පැහැදිලිව අපි බලනකොට අපිට වෙනස් වුණ ප්‍රමාණය ප්‍රමාණවත්ද කියලා බලුවා. වෙනස් වුණ මට්ටම ඇද්ද කියලා බැලුවා. ඒක ගැටලුවක් තියෙනවා. මම වෙනස් වෙලා. නමුත් ඇද්ද? මදි කියන එක කාගෙත් අදහස. ඉතින් එක ධර්ම කරුණක් හරි තමන්ගේ ජීවිතේට નિවරදිව ඒකරාශී කර ගැනීම ඉතාම වටිනවා. අනිත් එක තමයි අපි ඔක්කොමලා බුදුරජාන් වහන්සේගේ ධර්මය සමාජගත කරන ප්‍රචාරය කරන අය බවට පත් වෙන්න ඕනේ. ඒ සඳහා අපි අවධානය යොමු කරා මදි. අපි යමක් ඉගෙනගෙන ඒකත් අපේ ජීවිතයට වෙලාවට එකතු කරගන්නවා අඩු වෙන අතර වාරේ එකතු කරගෙන හෝ නොගෙන හෝ Tamanට යම් මෙහෙයක් කරන්න පුළුවන්කම තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රායෝගිකව මිනිස්සු තුළට අරගෙන යන්න ඕනේ. ඒක නොකරපු එකේ සාපය අපි අද විඳිනවා. මේ දේ සඳහා උත්සාහයක් ගත්තේ නැති එකේ සාපය විඳිනවා. මොකද සිත් පාලනය කරගන්න බැරි අය මේ සමාජයට විශාල හානියක් සිද්ධ කරමින් ඉන්නවා. එක එක එක එක ලෝභ දේශ මොහ උපදින පරිසර වලට ගියාට පස්සේ එයාට තමන්ගේ චිත්තසංතාන පාලනය කරගන්න බැරුව එද විශාල විශාල වශයෙන් වැරදි දේවල් අනුමත කරමින් ඉන්නවා. උදාහරණයක් අපි ඍජුවම කතා කරමු මේ මේ දවස් සිකුරාදා දවසේ කියලා කියන්නේ අපි කෙලින් කතා කරන දවසක්. ඇයි මෙහෙම වෙන්නේ කියලා. මට මතකයි මේ මෑත භාගයේ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින්නා වූ පිරිසක්. කාන්තාවන් වෙනුවෙන් සම අයිතිය පෙනී සිටින්නා වූ පිරිසක් ලංකාවේ ඉල්ලනවා සැබෑරුමට ගිහිලා මත්පැන් මිලදී ගැනීමේ අයිතිය. ඒක නැත්තම් සම අයිතිය නැහැ කියලා. කාන්තාවන් වෙනුවෙන් පැහැදිලිවම යහපත් ආකාරයකට පෙනී සිටින දියුණුව සඳහා පෙනී සිටින පිරිසක් නම් ඒ අය කාන්තාවන් යහපතේ යෙදවීම සඳහා තමයි විමුක්තිය ඉල්ලන්න ඕනේ නේද එතකොට ඇත්තම කාන්තාවන්ට ආදරෙන්ද ඒක කරන්නේ <laughs> ඒ කියන්නේ මේ මත්පැන් ගැනීමට පහසු කරවීම ඇත්තටම ඒ එයාලගේ විමුක්තියක්ද ඒක නැත්නම් විමුක්තිය නැති කිරීමට රුකුල් දීමක්ද දැන් අපි යහපත සඳහා දරුවෙකුට බලන්න දරුවෙකුට යහපත සඳහා නීතියක් තියෙනවා ගෙදර හරිද අපි හිතමු අල්ලපු ගෙදර ඉන්නවා නරක ළමයි වගේ නරක පිරිසක් ඉන්නවා අම්මා තාත්තා නීතියක් දාලා තියෙනවා අල්ලපු ගෙදරට යන්න බෑ තහනම් හරිද එතකොට ඒ තහනම් කරලා තියෙන්නේ යහපත සඳහාද අයහපත සඳහාද යහපත සඳහා නේද එතකොට දැන් මේ දරුවෝ කියනවා අපිට සම අයිතිය ඕනේ. ඒකින්ද අපිට මෙතෙන්ට යන්න ඕනේ කියලා. ඒතර ගෙදරම ඉන්න තාත්තා හෝ අම්මා හෝ කියනවා නෑ මේ කට්ටියට එහෙම සම අයිතිය දෙන්න ඕනේ හැම වෙලේම. මේ ඒ අර අනිත් ගෙදරට යන්න දෙන්න පුළුවන් නම් මේ ගෙදරට යන්න දෙන්න බැරි මොකද? ඊළඟට වැඩිහිටියට යන්න පුළුවන් නම් ඒ ගෙදරට ළමයින්ට යන්න බැරි මොකද? අපි ළමයින්ට වැඩිහිටියන්ට සම අයිතිය ඕනේ කියලා. අන්න ඒ වගේ සිහිය නැති වෙලා කරන ඉල්ලීම් වගේක් මේ සමාජයේ තියෙනවා. නේද? ඒකට අපි කියනවා ඒ අයට සිහිය සිහිය නැහැ. සිහිය නැහැ කියලා. තමන් කරන්නේ මොනවද? කියන්නේ මොනවද? සමාජගත කරන්නේ මොනවද කියලා ඒ කට්ටියට මතකයක් එන්නේ නැහැ. බෞද්ධ අපි මේවා පිළිබඳව බෞද්ධ දැක්මෙන් කතා කරන්නේ බෞද්ධ දැක්මෙන් ක්‍රියා කරන්නේ බෞද්ධ දැක්මෙන් ක්‍රියා කරන්නේ නැහැ. ඊයේ පෙරේද දවසක් වෙනකොට මම මේ බෞද්ධ දැක්මෙන් ක්‍රියාක සිහියෙන් නුවණෙන් ක්‍රියා කළ යුතු ආකාරය සිහි නුවණින් ක්‍රියා කළ යුතු ආකාරය අපි පුරුදු පුහුණු කරන්න ඕනේ. හරිද? රටේ මහා යුද්ධයක් තිබුණා. මේ තිබ්බ යුද්ධයෙන් විශාල පිරිසක් පීඩාවටපත් වුණා. නේද? යුද ගිනි දැල් නිවිලා. හරිද? අපි කියන යුද ගිනි දැල් දැන් නිවිලා කියලා. හරියද දන්නේ නැහැ. යුද්ධය කියන්නේ දැල් නිවිලා. මොකද ලංකාවේ කොහෙවත් යුද්ධයෙන් හින්දා ගින්දරපත් වෙන්නේ නැහැ. හොඳට විශ්වාසද? යුද්ධයෙන් හින්දා තාම ගින්දරපත් වෙනවා. කොහෙද? යුද්ධෙන් ඍජුවම පීඩා ලැබපු ගිනිපත්තු වෙච්ච සිත් තාම සිත් සහිත මිනිසුන් තාම ඉන්නවා. නේද? කොහෙද ඉන්නේ? දරුවෝ නැති වෙච්ච දෙමාපියෝ. දෙමාපියෝ නැති වෙච්ච දරුවා. ස්වාමියා නැති වෙච්ච භාර්යාවරු. හරි ඒ වගේ අසනීප වෙලා අසනීප කියන්නේ අත් කකුල් අහිමි වෙච්ච සම්පූර්ණ ශරීරයේ පණ නැති වෙච්ච නැගිට ගන්න බැරි කතා කර ගන්න බැරි පැත්තට ඇවිදින රෝද පුටුවල ඉන්න ඒවා හින්දා ගිනි නැගෙන හදවත් තාම තාම ඒක කියන්නේ ඒකේ උණුසුම තාම ගියේ නෑ කියලා. හරිද? ඒ යන්නටත් මත්තෙන් මේක යුද්ධයකින් ජයගත්ත රටක්. එතකොට මේක කොච්චර උඩුදුවලද කියනවනම් අද මේ වෙනකොට රටේ යම් ප්‍රදේශයක වික්ෂුන් වහන්සේ නමකට නිදහසේ යම් කිසි තැනකට ගිහිල්ලා යමක් නරබලා එන්න බැරි මට්ටමටම අවසර අරගෙන ඒ පැත්තට යන්න අවසර ගන්න ඕනේ. මෙතන රැඳෙන්න අවසර ගන්න ඕනේ. මුලික උපදේශයේ එකින් පුරා විද්‍යා ස්ථානයකට වැඩම කරපු විසුණු වහන්සේ නමකට තදබල ප්‍රහාර එල්ල කර ප්‍රහාර කියන්නේ ප්‍රහාර කියන්නේ ශාරීරික ප්‍රහාර නෙවෙයි වාග් ප්‍රහාර සහ එළවා දැමීමේ දැඩි වැඩ පිළිවෙලකට ගියා අන්තවාදී ද්‍රවිඩ කණ්ඩායම. හරි. එතකොට මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ ඔක්කොටම එක විදිහට. මම මම කියන්නේ ඒක ගැන විතරක් නෙවෙයි අපි කියන්නත් නේ. දැන් හිතයි හාමුදුරුව වෙනකොට හොඳ නෑ නේද? හාමුදුරන්ට මොකද මේවා? අන්න පළවෙනිහින් අයින් කරගන්න ඕන සංකල්පය. ස්වාමින් වහන්සේලා අවුරුදු ගාණක් බලාගෙන ඉන්නවා. අපිට හැමදාම කට්ටිය කියවුවේ හාමුදුරන්ට දේශපාලන කතාව වුණේ නෑ. උන්වහන්සේ නිවන් දකින්න ගිහිල්ලා. ඔය බලන්න හිටියා එහෙනම් දැන් ගිහියා කතා කරයිද කියලා. හ්ම්. ගිහියා මොකද කරන්නේ පාර? පක්ෂ දෙකක් ගැන කතා කර කර ඉන්නවා. පක්ෂ තුනක් ගැන කතා කර කර ඉන්නවා. ඒක ඉතින් බෙදෙන්න පටන් අරගෙන. කොනක් නැතුව බෙදෙන්න පටන් අරන් ඒ බෙදීම් ගැන කතා කරගෙන ඉන්නවා. රටම ඇවිල්ලා ඉස්සර පෞද්ගලිකකරණය කරනකොට රාජ්‍ය ආයතනයක් හරියට කලබල කරා. දැන් කලබල කරොත් කියන්නේ ඒකට එක පක්ෂයකට ගිහිල්ලා කියලා. දැන් පිට රටින් ඇවිල්ලා අපේ ආයතන සම්පූර්ණයෙන්ම ගන්න හදනවා. ගන්නවා. එතකොට අපේ මුකුත් කලබලයක් නැහැ. එහෙම කලබල කරන්න ඕන අහවල් කට්ටිය විතරයි. අපිට හොඳට පිස්සු. ඒ කියන්නේ සිහියෙන් ජීවත් වෙන්න පුරුදු කරපු නැති එකේ පාඩුව හොඳින්ම තියෙනවා. බෞද්ධ විදිහට අපිට ලැජ්ජායි දැන්. බෞද්ධ අභිමානය කියන එක නැමීමට වෙලා. බෞද්ධය කවදාකවත් නිවට වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ දේශපාලනේ කතා කරනවා. දේශපාලන කියන්නේ දේශයේ ඉන්න දරුවෝ ස්වාමීන් වහන්සේ දකින්න ඕන කවුරු විදිහටද මහ ජනතාව. නේද? ඇයි අම්මා තාත්තා වඳිනවනේ. සාමාන්‍යයෙන් අපි දන්න හැටියට පොඩි අය තමයි ලොකු අයට වඳින්නේ. එහෙනම් ස්වාමීන් වහන්සේ ලොකු කෙනෙක්. එහෙනම් දරුවන්ට මඟ පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හැබැයි ඒක දරුවන්ගේ බෙදීම් වලටද? නෑ බෙදීම් වලට නෙවෙයි. නේද? බෙදීම බෙදීම් වලට මඟ පෙන්වනවා කියන්නේ අන්න ඒකට කියනවා පක්ෂ දේශපාලනය කියලා. පක්ෂ දේශපාලනයක් ගැන ස්වාමීන් වහන්සේ නමක් කතා කිරීම අගතිගාමී වීමක්. අපි ස්වාමීන් වහන්සේලා විදිහට ඒකාත්මික වෙන්න ඕනේ රටේ බෞද්ධ ජාතික ප්‍රතිපත්තියක් දක්වා මේ රට අරගෙන යාම සඳහා එක් නීතියක් යටතට රට අර ගැනීම සඳහා ඊටාම අන්තගාමීව කටයුතු කරන දෙමළ විතරක් නෙවෙයි ද්‍රවිඩ විතරක් නෙවෙයි මුස්ලිම් විතරක් නෙවෙයි සිංහල නේද සිංහල නායකයෝ ඉන්නවද නැද්ද තමන්ගේ ඊටාමත්ව පටු ආසීන් ගැන කල්පනා කරලා ආසන්න ඡන්ද ඉලක්ක කරලා මුළු රටම පාවා දෙන තමන් තමන් ගැන විශ්වාසය තියලා විශ්වාසය තහවුරු කරලා එහෙනම් ඔහේ නායකත්වයේ අරගෙන කරුණාකෝ කියලා. නේද? මිනිසුන් විසින් පත් කර උඩට යවුවාට පස්සේ තමන්ට ෘති ආකාරයට තීරණ අරගෙන රට විනාශයට ගියත් මගේ ආසන්න ඡන්දය ආසන්න ඡන්ද ඉලක්ක කියලා රට නැවත ගිනි ගන්න තත්යකට පත් කරන්න හේතු වෙන ආකාරයේ වැඩ කටයුතු කරන හැම જાතියකම මිනිස්සු වගේ ඉන්නවා. ඔය එදා ඒ උතුරේ ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ අන්න ඒ වගේ සුළු පිරිසක් අපි ගැන හොඳට හෙව්වා. බලනකොට සුළු පිරිසකගේ අපි සිංහල මිනිස්සු වගේම දුක් විඳින සාමාන්‍ය ද්‍රවිඩ ජාතිකයෝ සාමාන්‍ය මුස්ලිම් ජාතිකයෝ සාමාන්‍ය අන්න ජාතිකයෝ විශේෂයෙන් ද්‍රවිඩ ජාතිකයෝ Hindu භක්තිකේ ලොකු පිරිසක් ඉන්නවා. ඒ කාටවත් අපි පින්නත් යුද්ධයක අවශ්‍යතාවය නෑ. ඒ කට්ටිය හරි ආලුයි අපිත් එක්ක. අපිත් හරි යාළුවෝ කට්ටියත් එක්ක. නේද? අපි එහෙම බොහොම ආදරෙන් ජීවත් වුණා. අපේ ළඟ හොඳට මනුස්සකම අදටත් තියෙනවද නැද්ද? තියෙනවා. එයාට අපි හැමදාම සහෝදරින්ට වගේ සැලකුවා. එයාත් අපිත් එක්ක ජීවත් වුණා. අදටත් මේ සාමාන්‍ය මනුස්ස ප්‍රජාව තුළ ඒ වගේ එකක් තියෙනවා. එහෙම තියෙද්දී බෞද්ධ අයගේ මේ සංකල්ප ලොකුටම තියෙනවා. එක එක පටු ආකල්ප මූලික කරගත්ත නොයේකුත් දේශපාලඥයෝ දේශපාලඥයෝ ගාම ඔය හැම જાතියකම මේ රට අන්ත අගාධයකට හැදගෙන යනවා තව ටික දවසකින් ඒ වගේ කට දැන් ඕකට අපි කිපුණොත් යම් විදිහකින් කිපිලා අපි එළියට බහිමුද එක්කෝ ගහමු කොටමු මරමු කියලා මොකද්ද නැති වෙන්නේ බෞද්ධකම නැති වෙන්නේ නේද බෞද්ධයා හරීම සංයමයකින් යුක්ත. බෞද්ධයා හරීම සිහියකින් යුක්ත. බෞද්ධයා තමන්ට හානියක් අනුන්ට හානියක් වෙන්නේ නැති වෙන්න කටයුතු කරන හැටි අපි ගිය සතියේ ප්‍රත්‍යවේක්ෂාව ගැන කතා කරා. එතකොට තමන්ට හානියක් අනුන්ට හානියක් දෙපැත්තටම හානියක් වෙන්න තියෙන ඕනම තත්වයක් යටතේ කලබල නොවි එද නුවණින් හරියටම තිතට වැඩ කරන අභිමානවත් පෞෂ්‍යයෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕනද නැද්ද? හරිද? අන්න එහෙම වෙන්න ඕනේ. අන්න ඒකටයි සති සම්පජාඤ්ඤය කියන්නේ. හරිද? සති සම්පජාඤ්ඤය පුරුදු පුහුණු කරේ නැති හින්දා. ඒකට කියන්නේ බෞද්ධයාට නිබඳව සත්‍ය පිළිබඳ සිහිය තියෙන්න ඕනේ. හරිද? සත්‍ය පිළිබඳව සත්‍යකයේ පිළිබඳව දැනුම තියෙන්න ඕනේ. සත්‍ය පිළිබඳ දැනුම තියෙන ඇත්තන්ට රාගදේශ මොහ වැඩි වෙනකොට නේද? සත්‍ය පිළිබඳ සිහිය නැති වෙලා යනවා. සත්‍ය පිළිබඳ දැනුම තියෙන ඇත්තන්ට රාග දේශ මොහ වැඩි වෙනකොට සත්‍ය පිළිබඳ දැනුම කියන්නේ එකක් සිහිය කියන්නේ තව එකක් දැනුම කියන්නේ එකක් සිහිය කියන්නේ තව එකක් අපිව හොඳට සාකච්ඡා කරා එතකොට අපේ ජාතිය අපි සිහිනුවණින් යුක්ත ජාතියක් බවට පත් කරගත්තොත් කිසිම කෙනෙකුට අපිව පල්හැර දාන්න බෑ මේකේ ආරම්භකයෝ තමයි බෞද්ධයෝ. බෞද්ධ ඇත්තන්ට නිබඳව වෙනසක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ ධර්මයෙන් ලැබිච්ච පෝෂණය. ඒ වෙනස බෞද්ධයන්ගේ සිද්ධ විය යුත්තේ කොහොමද? නිවැරදිම පැත්තට. එතකොට රට පැහැදිලිවම සමාජයත් වෙනසක් ඇති කරගත යුතු තියෙන අවස්ථාවක්ද නැද්ද? ලොකු වෙනසක් ඇති කරගත යුතු තියෙන අවස්ථාවක්. ඒ වෙනස සිද්ධ විය යුත්තේ නැවත වරක් අත්හදා බලන්න නෙවෙයි ඒ වෙනස සිද්ධ විය යුත්තේ නිවැරදිම නිවැරදිම විදිහට. නිවැරදිම විදිහට වෙනසක් සිද්ධ කරන්න නම් පින්නත් මේ අනිවාර්යෙන් අපි නිවැරදිම දේ මොකද්ද කියලා තෝරගන්න ඕනේ. අමුතුවෙන් තෝරන්න දෙයක් නැහැ. යමක් ධර්මයට එකඟ නම් ඒක ඊටම නිවැරදි. ඊළඟ කරන කියන දේවල් වලදී අපි බලන්න ඕනේ ධර්මයට එකගොඩ අපි කරන කියන දේවල් කියලා. කරන කියන දේවල් ධර්මයට එකගොඩ කියලා බලන්න ඕනේ. ඉතින් මේක මෙහෙම කතා කරපුවම හරි රසවත්. නේද? හොඳ ලොකු කතාවක්. නමුත් මේ කතාව තුළ අපිට ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැහැ. මේ ප්‍රායෝගික වැඩපිළිවෙල අපේ පින්නත් නේ අපි කාලයක් තිස්සේ වැපිරුවේ නැහැ. හරියට තේරුම් ගන්න ඕනේ මේක. වපුරපු නැති හින්දා අස්වැන්න නැහැ. කාලයක් තිස්සේ සිද්ධ වෙච්ච අදම ක්‍රියාවන් හින්දා දැනට වසර 40කට විතර පෙර ආතුර ලංකාවේ ජන්මයෙන්ම දේශීය හැඟීම් නුවණ තියෙන මිනිසුන්ව වැඩි පිරිසක් ඝාතනය වුණා 1989 කාලෙදී. හරි. ඒ අර දේශීය හැඟීම් තිබ්බ තරුණ පිරිස. එතනින් ඇතිවෙච්ච ලොකු හිදසක් තියෙනවා. ඒ ජන්මයෙන්ම තිබ්බ අය. ඒ කට්ටිය ඒ වෙලාවේ හරියට හැඟීම් බර වුණා. හැඟීම් බර වුණා කියන්නේ හැඟීම් බර කරා නේද? පාලනයකින් තොරව හැඟීම් බර වුණොත් මොකද වෙන්නේ? අව්‍යායුධ අතට ගත්ත මේ නිඳා කරන්න කියන කතාව නෙවෙයි මේක සත්‍ය කතාවක්. යම් විදිහකින් තිරිසන් සතෙක් අතට භයානක අව්‍යායුධයක් දුන්නොත් එයා කොහොමද හැසිරෙන්නේ? ලොකු හානියක් වෙනවා. නේද? අපිට වඳුරාට දැඩි පිය දුන්නා කියන්නේ. ඒ වගේ පාලනයකින් තොරව කෙනෙක් හැඟීම් බර වුණොත් හැඟීම් බර වෙනවා කියන්නේ ලෝභ, දේශ, මෝහ යන වලට ගියොත් පාලනයකින් තොරව එතන මහා විනාශයක් සිද්ධ වෙනවා හරියට බීමත් මිනිසෙක් වගේ තෝරනවා. අන්න එවැනි ජාතික හැඟීම්, ಜಾතිවාදී හැඟීම්, ආගම්වාදී හැඟීම් මිනිස්සුන්ගේ සැරින් සැරේ සැරින් සැරේ මේ ඊනියා දේශපාලනය ඇති කරනවා. හරිද? ඒ ඇති කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි පසුගිය කාලයේ කුණ්ඩකාල ප්‍රදේශයේ දිගන් ප්‍රදේශයේ සිද්ධ වෙච්ච සිද්ධිය. ඒ සිද්ධිය සිද්ධ වෙච්ච සිද්ධ වුණේ සිද්ධ වෙච්ච දේ අපි හොඳට බලන්න දෙගොල්ලක් අතර ඇති වෙච්ච වාහනයක ගැටීමක් එච්චරයි වෙන මොකක්ද මේක සාමාන්‍ය සිද්ධියක්. මේ සිද්ධිය එක්කෙනෙක් මේ සිද්ධිය ගැටුමක් දක්වා යනවා. ඒ ගැටුම දක්වා ගියාට පස්සේ යට තියෙන ගිනි පුපුරු මේකට නේද හුලම් පිඟුන පිරිසක් ඉන්නවා මේ නිවෙස් වලට පවා ගිහිල්ලා මේකේ යම්කිසි ආකාරයක ඒ වාගේ තියෙන පටු අරමුණු පින්වත් මේ පවතින ආණ්ඩු පෙරලා දැමීමේ අරමුණු ඇත්තම කතා කරමු අපි නේද ඒ අරමුණේ මොකද කරන්නේ අර අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට ගන්නවා අපි අපි වැඩිපුර දෙනෙක් ඒවට අහු වෙනවා. ඒ අවස්ථාවල කරන්නේ තදින් තදින් කතා කරනවා. දැන් මේ සිද්ධිය ගත්තත් මේ සිද්ධියෙදිත් ඒකම වෙන්න පුළුවන් අපි නුවණින් ගත්තේ නැත්තම්. මම ඔබට කියන්නේ මීට කලිනුත් ගිය සැරේත් සිකුරාද මම මතක් කරා. ඔබට කියන්නේ අපිට අවට අපි කියන්න ඕනේ අපිට හම්බෙන ලේ නැති මස් නැති කටු කියලා. නේද? ලේ නැති මස් නැති කටු ලෙව කන්නේ කවුද? බල්ලෝ. ඒවා ලෙව කාණ්ඩ ගියාම ඒවා හපන්න ගියාම ලේ එන්නේ කොහෙන්ද? එයාගේම දත් වලින්. නේද? ඒක බුදුරජාණන් වහන්සේගේ උදාහරණයක්. ඒකයි මම පාවිච්චි කරන්නේ. හරි? එතකොට අපිට කට්ට විසි කරපුවාම අපි ඒ කට්ට දැකලා කට්ට එහෙමම තියෙන්න ආරිනවද? නෑ. කට්ට තියෙන්න හැරියොත් ඒ ප්‍රදේශෙම අපිරිසිදු වෙනවා. අපි කරන්න ඕන මොකද්ද? ක්‍රමානුකූලව කලබලයකින් තොරව සිහියෙන් නුවණින් යුක්තව කට අයින් කළා දාන්න තේන දාන දාන කටු ටික අයින් කළා දාන්න සූප් කරන්නේ නැතුව නැත්නම් හපන්නේ නැතුව ඒ වගේ කට හැපුව වෙනවා පින්නන්නේ මේ සිද්ධි වලදී බෞද්ධ විදිහට අපි කලබල වුණා හැබැයි කලබල වෙනවා නෙවෙයි ක්‍රියාත්මක වෙන්න ඕනද නැද්ද ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද කලබල නොවි පසුගිය කාලීනව සිද්ධ වෙච්ච සමහර ආගම්වාදීන් කරපු කටයුතු වලදී මුළු ජාත්‍යන්තර ප්‍රජාවම යම්කිසි ආකාරයක වැරදි චිත්‍රයක් තුල තාමත් ඉන්නවා. ඒක නිවැරදි කරන්න බෞද්ධ අපිට බැරි වුණා. බෞද්ධ අපිට සිහියක් නැහැ ඒවා නිවැරදි කරන්න. මේ රටේ අනන්ත අප්‍රමාණ අහිංසක මිනිස්සු යුද්ධයට සම්බන්ධ නැති. දෙවිඩ මිනිස්සුත් එක්ක වෛර මාත්‍රයක්වත් නැති. අවියාවිද අතට නොගත් අහිංසක ස්වාමින්වහන්සේලා පවා ඝාතනය කළ අන්තරාවේදී නේද? අදටත් ඒ ස්මාරක තියෙනවා. ඒවා දැක්කහම බොහෝම සංවේගයක් උපදින අහිංසක ස්වාමීන් වහන්සේලා ඝාතනය කරලා කපලා කරලා. ජයසීමා බෝධින් වහන්සේ ළඟ මිනිස්සු මරලා දැම්මා. මේ බලන්න. හා ආන්දර මේවා කතා කරන්නේ මම දැන් කෙලින්ම කියනවා. හරිද? මේ හිතන විදිය කියන්නේ. ආන්දර මේවා කතා කරන්න ගත්තේ මේ හදිස්සියේ තියෙන ආණ්ඩුව පෙරලලා පරණ ආණ්ඩුවක් ගේන තමයි. එහෙම තමයි හිතන්නේ. නේද? ඒ පටු සංකල්පයට අපි ආයුතු නැත. අපි ආයුත්තේ බෞද්ධ විදිහට සිහිය නුවණ ඇතුව නිවැරදි තැනට. මම කියන්න හැදුවේ ඒක නෙවෙයි. එවැනි தත්වයකටපත් පත් වෙලා හිටිය ලෝකයේ දරුණුම ත්‍ස්තවාදී කණ්ඩායමක් හිටිය. ත්‍ස්තවාදී කණ්ඩායමක්. ඒක ද්‍රවිඩ මිනිසුන් කියලා ගන්න එපා. ත්‍ස්තවාදී කණ්ඩායමක් හිටිය රටක හරිද? ඒ ත්‍ස්තවාදී කණ්ඩායම සමූල ඝාතනය කරලා නැත්නම් ඒක යටපත් කරලා කටයුතු කිරීම මානසික අපි තමයි එතකොට මානසික විශාල පීඩනයකට මිනිස්සුපත් කරලා තියෙන අර පැත්තේ මුකුත්ම නැහැ. ඒ පැත්තේ කට්ටිය සම්පූර්ණයෙන් ඒක වහලා ලෝක ප්‍රජාව හමුවේ ලෝක ප්‍රජාවට දැන් අමතක වෙලා ත්‍රස්තවාදී කණ්ඩායම මම මේක ඒ දවස්වල පිළිගත්තා. ලෝකේ ඉන්න දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම කියලා පිළිගත්තා. දැන් කියන්නේ සිංහල මිනිස්සු කරන අසාධාරණය. ඒ සිංහල මිනිස්සු තමයි අසාධාරණය කරලා තියෙන්නේ කියලා. ඇයි ඒ බෞද්ධ අපිට බැරි වුණා අපේ පින්වත් මේ නිවැරදි තැනට නිවැරදි විදිහට අවශ්‍ය කරන කටයුත්ත සම්පාදනය කරන් තරම් තීක්ෂණ බුද්ධියක් ස්ථානිත ප්‍රඥාවක් නැහැ. ඇයි මෙහෙවනන් මෙහෙවන්නන්ට තියෙන්නේ ආසන්නම තරහ වෙච්ච අයගෙන් පරිගැනීමේ චේතනාව විතරයි. හරිද? සහ ඊළඟ ඡන්දය ජය ගැනීමේ උපක්‍රමයේදීම පමණයි අහිංසක මිනිස්සු හැම පැත්තකම අහිංසක මිනිස්සු තද බල පීඩනයකට පත් වෙනවා ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් ඇයි මෙවැනි තත්යකට මේ මිනිස්සුපත් වෙන්නේ? ඒක පුංචි තැන ලොකුම තැන් වල ඉඳන් නෙවෙයි පින්නත් පල්ලෙහාට ටික ටික ටික ටික ටික ටික එනකොට නේද? පුංචි තැන දක්වාම ඇවිල්ලා. ඒ එන්න හේතුව තමයි සිහිය නුවණ නුවණ සිහිය ඒ මනසවල් වල ක්‍රියාත්මක වෙන්නේ නෑ නෑ නෙවෙයි. නුවණ තියෙනවා. ඒක තේරෙනවා. නමුත් මතක් වෙනකොට 2020 මතක් වෙනකොට රත් වෙනවා. කොහොමද මෙතෙන්ට යන්නේ? ඕනම දෙයක් ඕනම දෙයක් කරලා යනවා කියලා රත් වෙනවා. හරිද? ඒ රත් වෙනකොට අන්න දේශය, ලෝභය. ලෝභයෙන් මත් වෙනකොට මොකද වෙන්නේ? නුවණ යටට යනවා. හරි? ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකත් එක්ක තව බොහෝ පිරිසක් අන්ධ වෙන හැටි. මේකට අවශ්‍ය කරන නොයෙකුත් උපක්‍රම සඳහා සමහර කට්ටිය මිනිස්සුම බෙදවනවා, සමහර කට්ටිය ಜಾති කොටවනවා, සමහර කට්ටිය ආගම් වශයෙන් කොටවන්න බලනවා. එක එක එක ඒ ඒ අතර වාරයේදී සමහර කට්ටිය තමන්ගේ ගානට ඉඳගෙන මේ වෙලාවල්ගෙන කැලයක් කපා ගන්නවා, මේ වෙලාවල් ඉඳන් ටිකක් අල්ල ගන්නවා, මේ වෙලාවල්ගෙන මොන හරි පනත සම්මත කර ගන්නවා. හ්ම්. තේරෙනව නේද? ඔළුවෙන් බලන කෙනෙකුට තේරෙන්න ඕනේ. මේ රට ඊටාම ආත්මාර්ථකාමී ඊටාම සූක්ෂමව තමන් ගැන විතරක් හිතන තමන්ගේ පරම්පරාව ගැන විතරක් හිතන මේ මහා කුහක මිනිසු ටිකක් අත අතට අරගෙන නැද්ද නේද පක්ෂ බෙදකින් තොරව මම කියන්නේ අන්න ඒක පිළිබඳ සිහියක් නැද්ද අපිට නේද කුහක ආත්මාර්ථකාමී පටු අදහස් තියෙන තමන් ගැන විතරක් හිතන රට ඕනෑම දෙයක් උන දෙන්න කියලා කල්පනා කරන කුහක මිනිසුන් පිරිසකගේ අත අතේ රට දැන් කාලෙක තිස්සේ නේද මේ සියලු දෙනාට අපි ආරාධනා කරන්න ඕනේ බෞද්ධ වෙන්න බෞද්ධ වෙලා බෞද්ධ අපිත් එක ඒක රාසි වෙන්න. ඔය හැම කෙනෙක්ගේම හොඳ දේවල් තියෙනවද නැද්ද? තියෙනවා. නේද? එතකොට බෞද්ධ විදිහට අපි ඒක රාසි වෙමු කියලා ආරාධනා කරන්න ඕනේ. ඇයි? මේ ඇවිල්ලා ජාත්‍යන්තරව තියෙන බලල් හස්තයන් තියෙනවා හැමදාම කියන කාරණාවක් තියෙනවා. ඒක කියලාම අපි ප්‍රායෝගිකව අපි කරන්න ඕන දෙයක් යන් අපේ පවුලක් තියෙනවා. අපි හැමදාම පවුලේ දියුණුව කතා කරනවා. පවුලේ දියුණුව ගැන කතා කරනකොට කතා කරන අපි ඉන්නවා හතර පස් දෙනෙක් පවුලේ ඉන්නවා කියලා. මේක දැක්ක සමහර කට්ටිය මොකුත් අපේ දියුණුවට මොකුත් කරදරයක් කරන්නේ නැහැ. එයාලා කරන්නේ මොකද එක්කෙනෙක් ඇවිල්ලා අපේ අම්මට බැලලා යනවා. හොඳට බැලලා යනවා. නිකම් පෞස්වදන කියලා යනවා. එදා රෑ අපි කතා කරන්නේ දියුණුව ගැනද බැලලා ගියේ ගැනද? දවස් දෙකක් විතර මේ කතා කරනකොට ඊළඟ දවසේ ඇවිල්ලා තාත්තට බැලලා යනවා. නිකම් බැලලා යනවා. බැන්නා ගියා. ආයෙ මොකුත් කතාවක් නැහැ. නිකන් නිරපරාදි බැන්නා ගියා. වෙන මොකුත් නැහැ. එදා රෑ ඉඳන් දවස් කීපයක් අපි කතා කරන්නේ අපේ දියුණුව ගැනද බැන්න එක ගැනද? ඊළඟට දවස් තුනක් විතර යනකොට බිත්තරේකුයි තහඩුවකුයි හ්ම් නූල් කහ පාට නූල් කෑල්ලකුයි හ්ම් මොකක් හරි එකක් දාලා යනවා අපේ මිදුල මැද. දැන් දැන් අපි අද ඉඳන්ම කතා කරන්න මොනවා ගැනද? එදා බැලලා ගියා. අන්න දැන් මොකක් හරි එකක් කරලා ගිහලා. දැන් ඉතින් අපිට අපේ දියුණුව ගැන කතා කරන්න හම්බෙන්නේ නැහැ. ඇයි අපේ පවුලට ඒ වගේව කරන්නේ? අපේ පවුල දියුණු වුණොත් ඒ කට්ටියට අපේ පවුලෙන් බැල මෙහෙරකම් කරගන්න බැරි වෙනවා. දුප්පත් මිනිස්යාව භාවිතා කරන්න පුළුවන් පොහසත් මිනිස්යාගේ බැල මෙහෙරවන්කට දුප්පත් මිනිස්යා දිනු වුණා නේද? පොහසත් මිනිස්යාට හුඟක් දේවල් සල්ලි වලට විතරක් කරන්න බෑ. ගෙදරක වැඩකට හොයනවා නම් හොයන්නේ දුප්පත් අයගෙන්ද නැද්ද? නේද? එහෙනම් මේක ලොකු දෙයක් තියෙනවා. ඒ ඒ ජාත්‍යන්තර වශයෙන් තියෙන නොයෙකුත් දේවල් හැම අපි ಜಾති වශයෙන් ආගම් වශයෙන් බෙදලා ඒ කට්ටියට උඩගෙඩි දෙන විදිහට අපිව සකස් වෙලා ඒ කට්ටිය ඍජුවම අපේ කට්ටියට කෙලින්ම උදව් කරනවා තම තමන්ගේ ලාභයන් දිනු කර ගැනීම සඳහා මේ ඔක්කොම හැමුවේ එඩිතර අභිමානවත් જાතියක් සකස් කිරීමේ වගකීම අපිට තියෙනවා විශේෂයෙන් අනිත් පැත්ත තමයි මද්ද්‍රව්‍ය. මද්ද්‍රව්‍ය කියන පැත්ත ගත්තාම ඒ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම කියලා જાතියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල ඇබ්බැහිවීම කියන එක නැත්තටම නෑ. හැබ්බැහිවීම කියන එක නෑ. ඒක අයින් කරන්න පුළුවන් එකක්. හැබ්බැහි අපි කියන්නේ හැබ්බැහි වුණාට පස්සේ ආය ගලවන්න බෑ කියලා. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුල හැබ්බැහිවීම කියන එක ගන්න එකක් නෙවෙයි. එහෙනම් ඔන්න අපිට දැන් තියෙන අවස්ථාව හැදෙන්න පටන් ගන්න ඕනේ. මාස දෙකක් ඇතුළත ප්‍රතිඵල ලබන්න පුළුවන්. හරිද? දැන් කවුරු හරි ගුරුවරයෙක් ඇවිල්ලා ලංකාවට කියනවා හැම දිනාටම කය වර්ධනය කරන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කියලා. හරිද? ඇත්තටම කියන්න බලන්න හැම කෙනෙකුටම යම් ප්‍රමාණයකට හෝ තමන්ගේ කායික ශක්තිය වර්ධනය කරගන්න පුරුදු පුහුණු කරොත් සති දෙක තුනක් මාස දෙක තුනක් ඇතුළත යම් කිසි ප්‍රතිඵලයකට එන්න පුළුවන් බැයිද? නේද? මොනවා හරි තියෙන අසනීප තත්ත්වයන් අඩු වෙලා නේද? අපි වෙන සියලු පාසල් ළමයි උසපයින්න පුරුදු කරන්න ඕනේ කියලා කවුරුහරි කියනවා. කියලා මොකක් හරි වැඩ පිළිවෙලක් හදනවා. හදපුවම වෙනදට වැඩිය එකක් උස පැන ගන්න පුළුවන් වෙනවා. නේද? ඒකට සමස්ත වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. කයෙන් විතරද අපි ජීවත් වෙන්නේ? නෑ. ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය වෙන සාධකය තමයි මනස. එතකොට මනස කියන එකේදී අපි බොහෝ දේවල් දන්නවා. දැනගත්තට අපේ පින්වත්නි ඒවා ක්‍රියාත්මක කරන්න බැරි වෙන්න ලෝභ දේශ මොහ හැමුවේ අපේ සිහිය නැති වෙලා යනවා. හරි? දැනගත්ත දේ ක්‍රියාත්මක කරගන්න බැරි වෙන්න සිහිය නැති වෙලා යනවා. මම මොකද්ද ඔගේ හැමදාම කියන්නේ? පරුස වචන කියන්නේ නැහැ කියලා මං හිතාගෙන හිටියට තරහ ආපු ගම මගේ සිහිය නැති වෙලා ඒවා කියනවා. හරි? එහෙනම් දැනුම සහ ඒ දැනුම පිළිබඳ සිහියෙන් වැඩ කරන්න පුළුවන් මනසක් අපි පුහුණු කරන්න ඕනේ කියලා මම කිව්වා. හරි. තියෙන දැනුම අපි එකතු කරගන්න ඕන දැනුම සැපීම ලේසියෙන්ම කරන්න පුළුවන් කෙනෙකුට. මන්දබුද්ධික නොවේ නම් ඕනම කෙනෙකුට යමක් කියලා දුන්නාම දැනුම ඇති වෙනවා යාගේ. හරිද? එතකොට යමක් තර්කානුකූල බුද්ධියක් තියෙනවා නම් නේද? එයාට යමක් කියලා දෙනකොට දැනුම ඇති වෙනවා. ඒ දැනුම ඇතිවීමත් එක මොකද වෙන්නේ? සිහිය ඇති වෙනවා. හරි. නමුත් දැනුම තිබුණාට තමන්ගේ ලොකු නැත්තම් ලෝභ දේශ මොහාමුවේ අන්නර සිහිය නැති වෙන හින්දා අර දැනුම මතකයට එන්නේ නෑ දැනුම මතක් වෙන්නේ නෑ එන්නේ ඒ දැන් තේරෙනවද එතන තියනවා කියලා පොඩි මේ මූල ධර්ම තියරි එකක් තියෙනවා කියලා එතන කෙනෙක්ගේ මනසෙන් යම් කිසි සිද්ධියකදී දැනුමක් උඩට එන්න ඕනේ නේද ඒ දැනුම ඇවිල්ලාමදි ඒක පිළිබඳව සිහිය හැම වෙලේම තියෙන්න ඕනේ. දැනුම කියන්නේ එකක්, සිහිය කියන්නේ එකක්. උදාහරණයක් තව කිව්වොත් ප්‍රාණඝාත සිද්ධකරන සිද්ධ කරන එක වැරදි කියන එක පිළිබඳ දැනුම සමහර අයට නැහැ. සමහර අන්‍ය ආගමිකින්ට ප්‍රාණඝාත සිද්ධ කිරීම වැරද්ද. එහෙනම් ප්‍රාණඝාත සිද්ධ කිරීම වැරද්දක් කියලා විපාක තියෙනවා කියලා දැනුම නැහැ. බෞද්ධත්වයෙන් තින් ප්‍රාණඝාත සිද්ධ වෙන්නේ දැනුම තියෙනවා. එයාගේ හොත එයා දන්නේ ඒක වැරදි කියලා. නමුත් තරහ ගිය වෙලාවට ලෝභයක් ඇති වෙලාට සිහිය සිහිය නැහැ. හරිද? එහෙනම් තියෙන දැනුම පිළිබඳ සිහිය උපදින විදිහට අපේ මනසවල් පුහුණු කරන්න ඕනේ. පුහුණු කරන්න ඕනේ. ඒ සඳහා අපි ගිය දින කීපේ කතා කරා සටහනක් පාවිච්චි කරන්න කියලා. ඒකට කියව ප්‍රස්තවේක් සහ සටහන කියලා. ඉතින් මේක මම දැන් ඔක්කොම විස්තර කරන්න යන්නේ නැහැ. කරන විදිහ විතරයි කියන්නේ. අපි මේකට දාගත්තා කාරණා හතක් නැත්නම් අටක්. හරි. මොනවද දාගත්ත කාරණා අට? ප්‍රාණඝාතයෙන් වෙන්වීම. අදත්තාදානයෙන් වෙන්වීම. කාමයේ වර්ධව හැසිරීමෙන් වෙන්වීම. බොරු කීමෙන් වෙන්වීම. පරුස වචන කීමෙන් වෙන්වීම. කේලම් කීමෙන් වෙන්වීම සහ හිස් වචන කීමෙන් වෙන්වීම සහ යටින්ම දාගන්නා සුරාපානේ වෙන්වීම කියලා. ඒකට 8යි. දැනට 8යි. හරි. මේ යට අරගෙන අපි ඉස්සෙල්ලාම දැනගත්තා මේ 8 නිසා අපේ ජීවිත සම්පූර්ණයෙන්ම පිරියනවා. 8ක්ද නැද්ද? 8න් එකක් තිබුණත් කර්මපත සිද්ධ වෙනවා. ඒ කියන්නේ අනාගත භවය විනාශ වෙන කාරණාවක් වෙනවා කියන එක ගැන අපි ගොඩාක් කතා කරා පහුගිය දවස් හතරෙම. දැන් ආයෙක ගැන කතා කරන්නේ නැහැ. දැන් අපි ටික දන්නවා. ප්‍රත්‍යක්ෂ සටහන ගැන කතා කරා අපි. නමුත් මම ආයෙක මතක් කරනවා. මේ විදිහට මේ අට ලියාගත්තා කොලයක පල්ලෙහාට. මේකට කොටුල් කොලයක් වගේ නැත්තම් මම කිව්වේ බොහෝ දෙනා දැනට මේ වෙනකොට පරිගණක පාවිච්චි කරනවා. Excel sheet එකක් වගේ එකක් සකස් කරගන්න පුළුවන් මේ සඳහා. දින ටික මේ පැත්තට දාලා ඒ කටියට එක ලේසියෙන්ම කරගන්න පුළුවන්. හරිද? මේ පැත්තට දා ගන්නවා පේලිය ඒක මේ අට ලියා ගන්නවා මේ පැත්තට දින ටික දා ගන්නවා. කරගෙන මොකද කරන්නේ? දවස ගානේ බලනවා හැන්දෑවට මගේ අතින් මේ වැරද්ද වුණාද කියලා. වුණා නම් වැරදි ලකුණක් දානවා. උනේ නැත්තම් වැලකීම කියන එක උනේ නැහැ කියන්නේ හරි කියන එකනේ. කාමගතයෙන් වැලකීම. වැලකුණා නම් හරි. වැළකීම. වැළපුණා නම් හරි. බැරි වුණා නම් ඉතින් පොඩි කොටු කොටයක් හදාගන්න. ඒකට උදින් ලියා ගන්නවා මොකද්ද? ප්‍රත්‍යවේක්ෂා සටහන කියලා. හරිද? එතකොට මේක අපි භාවිතා කරනවා. භාවිතා කර කර අපි මේ සටහන දිහා බලනවා. මේ තමයි මගේ ණයකොලේ. එහෙම ඒක ණයකොලේ කිව්වේ. ණය ගත්තාම ගෙවන්න ඕනද නැද්ද? මේ මොනවද මේ? මංගත ණය ටික. ඒක බුදුහාමුදුරු දේශනා කරන්නේ. කයෙන්, වචනයෙන්, මනසෙන් සිද්ධ වෙන වැරදි ණය විදිහට දේශනා කරලා තියෙනවා. හරිද? ඒවා ගෙවන්න වෙන ඒවා. එහෙනම් මේවට ගෙවන්න තියෙන ඒවා කියලා. හරි? එක්ක මේවා ගෙවන්න මට විපාක වෙනින්න වෙනවා. එහෙම නැත්නම් මට හම්බ කරන්න වෙනවා. නේද? මම ගිහින් හෝටලයකින් අයර කෑවා නම් එක්ක පිඟන් හොදන්න වෙනවා, එක්ක සල්ලි ගෙවන්න වෙනවා. නේද? පිඟන් හොදන්න වෙනවා කියන්නේ විපාක වෙනින්න කියන එක. එහෙනම් එක්ක මට මේවා ගෙවා ගන්න බැරුව විපාක වෙනින්න එක්ක හම්බ කරන්න වෙනවා. හම්බ කරනවා කියන්නේ මොකද්ද? භාවිත කාය භාවිත සීල, භාවිත චිත්ත, භාවිත පඤ්ඤා. හරි? විපාක විඳිනවා කියන්නේ මොකද්ද? සතර අපායේ läගීම. හරි. එහෙනම් මේ තමයි මගේ මොකද්ද මේ ප්‍රත්‍යවේක්ෂා කුලේ තියෙන්නේ? වැරදි ලකුණු ටික තමයි මම ණයගත්තේ ඒවා. හරි? පින්නත් මේක සටහන පරීක්ෂා කරගෙන යනකොට තේරෙනවා මුලදී වැරදි 8න් දෙකක් වැරදි තියෙනවා. තුනක් වැරදි තියෙනවා. හොඳට තේරෙන්නේ මේක යම්කිසි රටාවක් තියෙනවා කියලා. හරිද? සමහර ඒවා දවස් 3ක් විතර හරි වැටිලා එකක් හැදෙනවා. ආය දවස් 3කින් ආය එකක් හැදෙනවා. ඊළඟ බලන්න ආය දවස් 4කින් එකක් හැදෙනවා. හරිද? බලන්න මගේ මානසික හරිය කොච්චරද කියලා. හරි? ටික දවසක් යනකොට සමහර peeli ටික දවසක් යනකොට සමහර peeli වල මොනවා වේද? දිගටම හරි. ආ එහෙනම් මම කියන්නේ කියලා දන්නව වෙන වැඩේ. කොහොමද දැනගත්තේ? කොහොමද මං කියන්නේ ඉස්සෙල්ලා දැනගත්තේ දිගටම හරි වැටෙනවා කියලා. ඉතින් කියන්න තිබුණේ නෑ දිගටම වැරදි කියලා. මං කිව්වේ නෑ දිගටම කියලා මම නැවතුවා. ඒතර මේකට කියන්නේ දිගට ටික දවසක් යනකොට දිගටම වැරදි. මනස අන්න හරි. අපි දන්නවා අපේ මනස ඔය විදිහට කටයුතු කරොත් දවසින් දවස පුහුණු වෙනවා කියලා දන්නවා. මේ පුහුණු වෙන්නේ මොකේද? මොකද්ද මේ පුහුණු වෙන්නේ? සිහියෙන් අකුසලය පිළිබඳ නුවණ ඇතිව සිහිය ඇතිව ජීවත් වෙන්න අපි අපේ මනස පුහුණු කරනවා. හරිද? අන්න එහෙම පුහුණු කරපුවාම සමහර වෙලාවට ටිකක් වැරදි තියෙයි දෙකට මොනවද? පරස වචන. ඇයි මේ මේ කට්ටියත් එක්ක අමාරු වෙන්නේ නේද? ගෙදර ඉන්න කට්ටිය මොන හරි කිව්ව ගමන් මමත් ඉක්මනට පරස වෙනවා. හරිද? ඊයේත් අපි සාකච්ඡාවේ කතා කරා පරස වචන කියන්නේ මොනවද? සැරෙන් කතා කරනවා කියන්නේ මොකද්ද? සංකප්පලාපව කියන්නේ මොකද්ද? අවශ්‍යතාවයකට කතා කරනවා කියන්නේ මොකද්ද කියලා කතා කරා. චේතනාව දිහා බලලා ආවාංකව මේ කොලේ පුරවන්න. හරිද? පුරව පුරවා බලන්න අමාරුම තැන් හම්බෙයි. හරි දවසින් දවස දවසින් දවස කය ශක්තිමත් කරන කාය වර්ධනය කරන කෙනෙක් වගේ Taman දන්නේම නැති මේ නොපෙනෙන හිත ශක්තිමත් වෙනවා. හරිද? අන්න එහෙම මේ ප්‍රත්‍යවේක්ෂා සටහනට යතර සියරුට එක එකව එකතු කරගන්න ආය කාගෙමත් අවසරයක් ඕනේ නෑ මේක පෞද්ගලිකයි. මම ගිය පෙරේද කතා කරා ගති ගැන මතකද? එක එක කෙනාට තියෙන දුර්වල ගති වගේ. සමහර අයට කම්මැලි ගතිය තියෙනවා. සමහර අයට වැඩ කල් දාන ගතිය තියෙනවා. සමහරට ඊර්ෂ්‍යා ගතිය තියෙනවා නේද? ඒ වගේ තමන්ට හොයාගන්න පුළුවන් තමන්ගේ ලොකුම දුර්වලතාවයන් වගේක් තියෙනවා. අන්න ටික දවසක් යනකොට අරවට අමතරව දැන් තේරෙනවා මේක හදාගන්නේ කොහොමද කියලා. හරිද? මෙයා මොකද කරන්නේ? එයාගේ අර තීරුවේ යට තීරුවේ දිනවා. මං ආයෙ වැඩ කල් දාන්නේ නැහැ. වැඩ කල් දැමීමේ වලකින් තනියම මේ. හරි. තනි වැඩක් ඒක. හා. එහෙනම් ඒ හරි වේදී ටික දවසකින් ටික දවසකින් පුරුදු වෙනකොට උදේ ඉඳන් එක වැඩක්වත් කල් දාන්න නැතුව වේගෙන් වේගෙන් වේගෙන් කරන්න. කට්ටිය කියලා තියෙනවා දවල්ට නිදා ගැනීමේ පුරුද්දා. හරිද? ආ එයා යටින් ලියාගෙන මොකද්ද? දවල්ට නිදා ගන්න එක වලකිනවා. කට්ටියට තියෙනවා ඉවරක් නැතුව ෆෝන් එකට වෙලා ඉන්න ගතිය. හරිද? එයා දන්න එයාගේ ලොකු දුර්වලතාවයක් ඒක කියලා. එයා මොකද කරන්නේ? දවසකට පැය භාගයකට වැඩි මම ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ ටෙලිෆෝන් කෝල් වලට නෙවෙයි. නේද? අන්න එහෙම තමන්ගේ ජීවිතයට අවශ්‍ය දේවල් සිහිය වර්ධනය කරගන්න ඔන්න ඔය වැඩපිළිවෙල පුරුදු කරන්න ඕන. මම කියන්නේ ඒක නෙවෙයි. ඉගෙන ගත්ත නේද ඔක දැන්? දවස් 4ක් තිස්සේත් අපි ඔක ඉගෙන ගත්ත. ඔය ඔක ක්‍රමයක්. මේක ධර්මයට පටහැනි ක්‍රමයක් නෙවෙයි. මේක අපි පෞද්ගලිකව හදාගත්ත උපක්‍රමයක්. හරි? හ්ම් පාන්දර නැගිටින්න නැති අය පුරුදු වෙන්න පුළුවන්. එහෙනම් ටික දවසකින් පුරුදු වෙන්න පුළුවන් මේ කොටකොලයකින් පුළුවන් මේක කරන්න. කරලා බලන්න. හරිද? හැබැයි අකණ්ඩව කරන්න ඕන. දැන් මට අවශ්‍ය කරන්නේ ඒක නෙවෙයි. මේ බණ ඇහෙන මානෙ ඉන්නවා විදුහල්පතිවරු. මේ බණ ඇහෙන මානෙ ඉන්නවා ගුරුවරු. මෙතන ඉන්නවා රැකියා කරන අය තමන්ගේ යටතේ වැඩ කරන අය ඉන්න පිරිස ඉන්නවා. මරණාධාර සමිතිවල හෝ වෙනත් සමිතිවල බෞද්ධ සමිතිවල ලේකම්ලා ඉන්නවා. භාණ්ඩාගාරකලා ඉන්නවා. කාර්ක සභිකයෝ ඉන්නවා. ඒ ඔක්කොමලා නායකයෝද නැද්ද? කාර්ක සභිකයා යම් කොටසක නායකයෙක්. ලේකම් භාණ්ඩාගාරික සභාපති කියන්නේ සමිතියේ නායකයා. විදුහල්පති කියන්නේ පාසලේ නායකයා. ගුරුවරයා කියන්නේ පන්ති කිහිපයක හෝ පන්තියක නායකයා. දහම් පාසල ගුරුවරයා කියන්නේ දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය කියන අය ප්‍රධාන එහෙනම්. දැන් එහෙනම් අපි හැමෝම gedara hari මොකක් හරි තැනක නායකයෝ. හැම කෙනෙකුටම ඉන්න නායකත්වයේ ගත්තකින් දාන්න හැම කෙනෙකුටම ඉන්න හිතවත් කට්ටියක්. නේද? හුඟක් වෙලාට හිතවත් කට්ටිය අතරේ මම ටිකක් ජනප්‍රියයි. එහෙම අය ඉන්නවා. නේද? මම කියන දේ අහන පිරිසක් ඉන්න හැමෝටම ඉන්නවා මම යමක් උපදේශයක් දුන්නොත් අහන පිරිසක්. මම අපේ පින්නත් අයට ලොකු පිනක් කියන්න කරලා දෙන්න හදන්නේ. පිනක් කරන විදිහක් කියලා දෙන්න හදන්නේ. ඔන්න ඔය ප්‍රත්‍යක්ෂා සටහන තමන් දන්න අයට පැහැදිලි කරලා දෙන්න. හරිද? පැහැදිලි කරලා දීලා විතරක් ඉන්න එපා. අපි කරමු කියලා කියන්න. හරිද? අපි කරමු කියලා කියන්න. හරි. එහෙනම් අපි ඔක ඇත්තට කරලා බලමුද? ඒ කරලා ආය දවසක හම්බුනාම අර වැඩේ දැන් කරනවද? වෙනේම නම් අපි කියන්නේ එක එක නේද? එක එක කෝලම් දේවල් නම් කියන්නේ අරව කරනවා මේවා කරනවද කියලා. ඇයි අපිට පිනක් කරගන්න? අනුන්ව යහපතේ යෙදවීමක්ද නැද්ද මේ? විශාල යහපතක යෙදවීමක්. හරිද? හැමෝම මතක තියාගෙන අනිත්‍යයෙන් අනිත්‍යයට මේක ක්‍රියාත්මක කරවන්න ක්‍රියාත්මක කරලා අයත් ඇගෙන් අහන්න දැන් කොහොමද කරගෙන යනවද කියලා. හරි. එහෙනම් අපේ නිවෙස්වල මින් පසු බෞද්ධයාගේ නිවෙසේ මොකද තියෙන්නේ? තත්ත්වේක්ෂා සටහනක් තමන් පෞද්ගලිකව පාවිච්චි කරනවා අනුන් ඒක යොදවන්න ඕනේ. දැන් මම මොකද ඒ කරේ? සිහියෙන් නුවණින් කටයුතු කරන જાතියක් සකස් කිරීමේ විම්මට්ටමේ වැඩපිළිවෙල ආරම්භ කරා. හරිද? මේකේ ප්‍රතිලාභ මොනවද? දරුවෙකුට ලැබෙන ප්‍රතිලාභ මොකක්ද මේකේ? දරුවාගේ සිහිය විතරන්නේ දරුවාගේ වීරිය වැඩි වෙනවා. මේක පාවිච්චි කර කර තමන් වැරදෙන් අත මිදෙන හැම වාරයකම සිහිය වැඩි වෙනවා, වීරිය වැඩි වෙනවා, ඉවසීම වැඩි වෙනවා, අදිස්ථානයයි අදිස්ථානෙ මේ කරන්න එපා. අදිස්ථානය වැඩි වෙනවා, උපේක්ෂාව වැඩි වෙනවා. ඒ තුලින් එයාට තමන්ගේ අධ්‍යාපනය වර්ධනය කරගන්න වර්ධනය කරගන්න සිහිය ඕනද නැද්ද? වීර්ය ඕනද නැද්ද? ඉවසීම ඕනද නැද්ද? නේද? එහෙනම් ඒ හැම දෙයකටම අවශ්‍ය කරන බලවේගය ඒ ළමයා තුල සකස් වෙනවා. එයා කවදාවත් දේශපාලනඥයෙක් වෙනවා. හරිද? එතනත් එයා සීයෙන් වැඩ කරනවද නැද්ද? වීරයෙන් වැඩ කරනවද නැද්ද? ඒ සිතුවිලි උපදිනවා. හරිද? අනිත් අය පාවා දීලා පව් කරගන්න බය වෙනවා. මුළු රටකට පාපයන් බෝ කරන අය පින්වත් මේ ගොඩේ මන්නේ ඒ හැම කෙනෙක් කෙරෙහිම අපි ලොකු අනුකම්පාවක් ඇති කරගන්න ඕනේ. අපි එකමුතු වෙන්න ඕනේ. එකමුතු වෙලා හැමෝටම කියන්න ඕනේ. ප්‍රතිපත්තියත් එක්ක දැන් එන්න එකමුතු වෙන්න. අතීත වැරදි හැමෝගෙම තියෙනවා. නේද? ඒ වැරදි වලට ප්‍රහාර එල්ල කර කර මඩ ගගහ නේද? ඒ මොකක්වත් අපි කරන්න අවශ්‍ය නැහැ. අපි බෞද්ධ විදිහට ඔක්කොටම අත දික් කරන්න ඕනේ. එන්න එකතු වෙන්න කාත් එක්කද? කාත් එක්කද? අපි කියන්නේ ප්‍රතිපත්තියයි. ප්‍රතිපත්තියත් එක්ක එකතු වෙන්න. හරිද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ වෙනකන් ආයේ බලන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආදර්ශට ගන්න. බුදුරජාණන් වහන්සේගෙන් පසු මේ ශාසනයේ නායකයා කවුද කියලා විමසුත් වෙලාවේ කවද බාර දුන්නේ? ධර්මය. ධර්මය කියන්නේ මොකද්ද? ප්‍රතිපත්තිය. නේද? නුවණ. සිහිය, වීරය වැඩෙන ප්‍රතිපත්තිය. නේද? ප්‍රතිපත්තියක් වටා ඒක රාසි වෙන්න ඕනේ. අපිට මෙච්චර ආදර්ශයක් අපේ බුදුරජාණන් වහන්සේදී, මේ ධර්මය අපිට තියෙද්දී අපේ ජාතියට ප්‍රතිපත්තියක් නැහැ. තියෙන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ නැති ප්‍රතිපත්තියක් ගැන සිහිය. හරි. කතා කරන්න ගියම සිහිය. මම හැමදේම මතක් කරනවා. අපි අවවාදයක් දෙනකොට දෙන හැටි දැකලා තියෙනව නේද අපි ඇත්තෝ හැමදාම මේවා සිකුරාදා දවසට අනිත් දවස්වලත් මතක් කරනවා දැන් මොකද කියන්නේ අපි බණ ගොඩාක් ධර්ම කරුණුත් එක්ක බණ කීමද නැත්නම් හැම බණකම ක්‍රියාත්මක කරන්න යමක් ඇති කරගීමද දැන් මේ වෙනකොට කරන්න ඕන ක්‍රියාත්මක කරන්න ඕන දෙයක් කතා කරන්න ඕනේ නැත්නම් අපේ රට හැදෙන්නේ හැදෙන්නේ නැහැ ඒක හින්දා අපි සියලු දේ වෙනුවෙන් මේක අපේ ලෝකෝත්තර ජීවිතයට යහපතක් වෙනවද නැද්ද? ලෝකෝත්තර ජීවිතයට යහපතක් වෙනවද? කවුරුවක්වත් ලෝකෝත්තර ජීවිතේ හානි කරගෙන රට හදන්න යන්නේ නෑ. එහෙම කරොත් හරියන්නේ නෑ. අපි අසාර්ථක වෙනවා. තමන්ගේ ලෝකෝත්තර දියුණුව එකතු කරගෙන තමයි මේවා කරන්න ඕන. බලන්න අපේ රටේ බෞද්ධ රටේ පොඩ්ඩ බලනකොට පොඩි ආත්පොතක් තියෙන බලනකොට මේ ප්‍රාත්‍යක්ෂා සටහන. හරිද? වැඩි පිරිසකේ අපිට දැන් මේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයිද? පුළුවන්. ඉතින් උනන්දු වෙන්න ඕනේ. හැමෝම උත්සාහ කරන්න ඕනේ කියලා දුන්න තේරුණා නේද හොඳට? හ්ම්. පරිගණක වලින් පුළුවන් අය පරිගණක වලින් කමන්නේ නේද? අතින් පුළුවන් අය අතින් කොහොම හරි කරලා පුළුවන් පුළුවන් හැම කෙනෙකුටම මේක කියලා දෙන්න ඕනේ. මේක කරන්න. මේක කරන්න. කොච්චර වැරදි වතුනත් කමන්නේ මේක කරන්න. හරිද? කියලා අන්න එහෙම තමන් හැකි හැමතැනකම ක්‍රියාත්මක කරොත් මාස කිහිපයක් ඇතුළත අපිට දැනෙයි අමුතුම ශක්තියක් තියෙනවා. හරිද? අපි එතකොට ප්‍රතිපත්ති රකින්න උන්ට පුළුවන් ඒක රකින්න. නේද? ඒක නාම මාත්‍රයක් නෙවෙයි. ඒක ඒක ඒක මේ කියන වචන මාත්‍රයක් නෙවෙයි. ප්‍රතිපත්තියත් එක්ක ඒක රාශිය වුණොත් අපේ පින්නත් මේ අපිට ඉතා පැහැදිලිව කිසිවෙකුට ගලවන්න බැරි මහා ශක්තියක් වර්ධනය කරන්න පුළුවන්. එක වචනයක් විතරක් කියන නවත්තන්න. මම මෙහෙම කතාවක් කරා එක දවසක එක පිරිසක් ඉස්සරහා. මේ විදිහට දේශනාවක් ධර්ම දේශනාවක් මේක ධර්ම දේශනාවක් මේක අධර්ම දේශනාවක් නැත්නම් මේක වෙන කරන්නේ මේක තුල සිහිය ගැන කතා කරා වීරිය ගැන කතා කරා ප්‍රතිපත්තිය ගැන කතා කරා ප්‍රායෝගික කළ යුතු දේ ගැන කතා කරා එහෙනම් ඒක ධර්ම දේශනාවක්ද නැද්ද ධර්ම දේශනාවක් නමුත් මගෙන් ඇහුවා හදිසියෙම එක නැගිටලා ආම්දුරුවනේ වහන්සේ මොකක් හරි කවුරු හරි ගැන කවුරු කෙනෙක් ගැන බලාපොරොත්තුවක් තියාගෙන කතා කරන්නේ අහවල් අහවල් අය රජ කරවන්න රද්දව කතා කරන්න හදන්නේ. එහෙම කාට හරි ඇලවිලා එක පැත්තකට නැඹුරු වෙන්න වද්ද මේ ලෑස්ති වෙන්නේ පාර. හරි. ඒ කරලා ඊට පස්සේ මං කිව්වා හරි. අපි ඇත්තටම එහෙම කෙනෙක් තෝරමුද? හ්ම්. අපි දැන් තෝරනවා අපි තව අවුරුද්දකින් එකමාරකින් මේ රටේ රජ විය යුතු කෙනා තෝරන්න පටන් ගන්නවා. දැන් දැම්ම කට්ටිය තෝරන්න පටන් ගන්නවද නැද්ද? පිස්සුව කියන්නේ ඒක තමයි. දැන් නේද? මම කිව්වා අපිත් එහෙම තෝරමු. දැන් මම මූණ ඇඹුල් කරගත්තා. මම කිව්වා තේරුණාද? ඔය මූණ ඇඹුල් උනේ ඒකට කැමති නැති හින්දා. කොහෙන්ද තෝරන්නේ? එතකොට අපි ඔක්කොම වැඩ නවත්තලා ඔක්කොම වැඩ නවත්තලා අනාගත නායකය තෝර තෝර ඉන්නවා. පරණ අයකින්ගේ හොඳ නරක මෑනලා, කිරලා, එහාට පෙරලා, මෙහාට පෙරලා හ්ම් හ්ම් එහෙම හොය හොය ඉන්නවා. එහෙම කරන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? අපිට වැඩ කරන්නේ නැත යනවා. අපි කරන්න ඕන මොකද්ද? නෑ. පැහැදිලි අභිමාණයෙන් යුක්ත නිවැරදි තීරණ ගන්න සිහියෙන් නුවණින් යුක්ත බෞද්ධයින්ව සකස් කරගන්න ඕනේ. හැමෝම එකට දායක වෙන්න. දායක වෙලා වැඩි පටන් ගන්න. මේක දේශය පාලනය කිරීම සඳහා නෙවෙයි නිවැරදි රටක් ගොඩනැගීම සඳහා. හරිද? රටේ නිෂ්පාදනය වැඩි කරගන්න තමන්ට දායක වෙන්න පුළුවන් විදිහට දායක වෙන්න කටයුතු කරන්න ඕනේ. නාස්තිය අවම කරගන්න තමන් අවම වශයෙන් උපරිම වශයෙන් දායක වෙන්න කටයුතු කරන්න ඕනේ. එතකොටම අපිට එනවා හීන දින අදහසක්. අප්පු අපි කරාට වැඩක් නැහැ. අර කට්ටිය ඔක්කොම ඉවර කරනවා, හොරකම් කරනවා. අපි මොකටද හම්බ කරලා දෙන්නේ? අපිට තියෙනට කාලා දීලා මොනවා හරි විනාශ කරලා දාලා ඉන්න එකයි තියෙන්නේ කියලා. ඒතේ එහෙම නැති වෙන්න ඉදිරි කාලයේදී අපි යම් කිසි වැඩ පිළිවෙලකට යන බෞද්ධයෝ විදිහට නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ චීවරය මොනවා කරන්නද කියලා අන්තිමට. විත්තියට ගහන් පවා ගන්න කියලා. එහෙම නාස්තිය අවම කරපු අවම කරපු කෙනෙක් තමයි මහා ශාස්ත්‍රයන් වහන්සේ නමක් තමයි බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ අනුවනේ අපි යන්නේ. ඒක අපේ නිවනට හේතු වෙනවා. එහෙනම් අපි අන්න ඒ විදිහට සකස් වෙනවා වැඩපිළිවෙලක් සකස් කරනවා බෞද්ධ විදිහට. හරි තාම ක්‍රියාත්මක ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපි එකතු වෙලා හදමු. ඕක හදාගෙන යනකොට නේද මුළු ගැහිලා ඉන්න, කලකිරිලා ඉන්න, අයින් වෙලා ඉන්න ප්‍රතිපත්තියට කැමති බොහෝ දෙනෙක් ඒක රාසි වෙයි. ඒ අය තුලින් ඉබේම නායකයෝ හැදෙයි නේද? ප්‍රත්‍යක්ෂ සටහන පුරුදු වෙච්ච නායකයෙක් හැදුනොත් කොහොමද? නේද? හැදෙයි. එහෙනම් හැදෙන්න නම් මොකද කරන්න ඕන? දැන් තොර තොර ඉන්නකද කරන්න ඕන? වැඩ කරන එකද කරන්න ඕන? වැඩ කරන්න හැමෝටම දායක වෙන්න පුළුවන්. කැක්කුම තියෙනවා නම් පොඩ්ඩක් හරි කැක්කුමක් තියෙනවා නම් මේ අහපු වචන ටික අහලා කිව්ව කතාව නම් ඇත්ත කියලා අහක බලන්න යන්න එපා. රටටම කරන හානියක්. තමන් මොකක් හරි කරන්න. ළඟම තියෙන තැනක් හදන්න. බැරිම වුණොත් තමන්ව හදන්න. තමන් හදනවා කියන්නේ නේද? රටට යහපතක්. එක්කෙනෙක් හදනවා කියන්නේ රටට යහපතක්. ඉතින් ඒකයි මේ සමාජ කතිකාවත. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමාජයේ දැන් අපි අපි කට්ටිය එකතුලා මේ කතිකාවතක් හදාගත්තා. මෙහෙම කරමු. ඒකට කියන කතිකාවත කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමාජයේ කතිකාවතක් බවට පත්‍ය යුතුයි. පත්‍ය යුතුයි. ඒ සඳහායි අපි ප්‍රත්‍යවේක්ෂා නිවැරදිම වෙනසකට කියන තැනේද අපි අපිත් බේරිලා අන් අයවත් බේරගෙන රටත් බේරගෙන නිවනුත් දකින්න පුළුවන් වෙන්න නේද තමන්ගේ යහපතත් උදා කරගන්න පුළුවන් වෙන මාර්ගයක් සකස් කරගන්න සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් ඊට පස්සේ ඒ කියන්නේ හැම දිනාටම ආත්මාර්ථය පරාර්ථය උභයාර්ථය ඇති කරගනිමින් යහපත් ජීවිත ගත කරමින් ඊටාම සැනසෙලිදායක මරණයකට උරුමකම් කියන්නේ ඒ වගේම මුලා නොවූ මරණයකට උරුමකම් කියන අවසානයේ තුන් නිවනින් සැනසෙන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති හැමදෙනාටම තිරුවන් සරණයි